මේක ටිකක් අවුලක ඉන්නේ මේ තොරතුරු ලැබිච්ච කෙනෙක් නෙමෙයි ප්‍රශ්නෙට ප්‍රශ්නේ නගලා තියෙන නිසා මේ තොරතුරු හිතට දාගෙන ආයෙසක් මම කරලා බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශයන් ඊයේ දේශනාවෙන් මාහට වැටහුනේ භාවනා අරමුණු කුමන தත්වයකටපත් වුවත් සතිය පැවැත්වෙනවා නම් එපමණයි අවශ්‍ය බව මා නිවැරදිද වහදා දෙන සේක්වා තෙරුවන් සරණයි ඔය ඒකත් ඇත්තක් ඒ වගේම අනිත් එක තමයි කොයි වෙලාවෙත් අපි දන්නේ නැතුනට සතිය තියෙන ඒ තියෙන සතියට නිග්‍රහ කරන කෙනාට මට සතිය නෑ කියලා ඉතින් ඊට පස්සේ පශ්චාත්තාප සැක හැම වෙලාවෙම තියෙන නිසා ਸਰුවඥ දේශනාවේ තියෙනවා සකාධිපතිය සබ්බේ ධම්මා හැම වෙලාවෙම මේක තියෙනවා ඒකට එළඹ ඒකට මුලිච්ච වෙලා ඒකට ආපాతගත වෙලා ඒක ඉස්සරහින් තියාගෙන ඉන්නකොට සතුටක් ඒක නෙවෙයි ඉන්නේ වෙන දෙයක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ආකෝල ව්‍යාකූල තත්වයක් තියෙනවා. ඒතර අපි සාමාන්‍ය කියන සතිය නැහැ කියලා සතිය නැති වුණත් සතිය නැති බව දන්න බව තියෙනවා. ඒක නිසා මේ අපේ ප්‍රයත්නේ තියෙන්නේ සතියට මුල් තැන දීලා තියේ නිතරම සතිමත්ව තියෙන හිත සමාදන් වෙන එක විතරමයි කියලා කියනවා. ඉතින් ඒක කරපු නැති කෙනා එහෙම එකක් දන්නෙත් නැහැ. භාගයට කරපු එක්කනා උපදේශ නොලබු එක්කනා සතිය නැහැ කියලා බොහෝම ඉක්මනට චෝදනා කරගන්නවා. ඉතින් එයා වැටෙනවා, අතපල්ලි වැටෙනවා. එනකට සතිය තියෙනවා. ඒකට සමාදම් වෙන්න දන්නේ නැහැ. එළඹ වාසය කරන්න දන්නේ නැහැ. ඒකට උපසම්පාදනය දන්නේ නැහැ කියන එකන පුළුවන් තරම් බලනවා.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 අනිත් එකනා භෝගේ තියේදී ගෝයන් කවන්න හරක් කවන්න නැහැ. ඒතකොට භෝගේ කෑවොත් ගුටි කන්න වෙනවනේ. ඒ නිසා යාට සිද්ධ වෙනවා හරක් නිතරම වනාතට එලවන්න භෝගේ නොකා ඉන්න. අන්නේගේ පුරුදු වෙනකොට පුරුදු වෙනකොට ඉපනැල්ලේ හරක් කවන ගොවියෙක් ගොවියෙක් වගේ ගොපල්ලෙක් වගේ Tamanට මේක තේරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.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 මේ වගේ සුද්ධ අවස්ථාවක් ලැබිච්චාම අනාගතය ගැන හිත හිත ඉන්නවයි කියලා කියන්නේ වසුරු හෙලා ගන්න වර්තමාන මොහොත. ඒ නිසා කරුණා කළා මේ ලැබිච්ච වෙලාවේ සතියින් ඉන්න. එතකොට ඊගාවාත්මෙන් තුන එක වෙයි. දැන් මේ හම්බ වෙච්ච වෙලාවේ මෙතන ඊගාවාත්මේ කල්පනා කරනවායි කියලා කියන්නේ ඒ සතියේට අරියාදුකම් කරනවා. මූලික උපදේශ ටිකවත් තේරිලා නැහැ. ඉතින් මෙවුව තමයි මේ මේ පෑදිතියට බොරදී දා ගන්නවා කියන්නේ. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා කියන්නේ මේ වෙලාවේ කල යුතු සතිය පිටුන වෙනුවට ආත්මයක් ගැන හිතලා මමෙක් ගැන හිතලා අනාගතය ගැන ආලා මාවත් අරගෙන යන්න හදනවා ඉතින්.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 ඉතින් ඒත් එක්කම සතුටක් දැනුණා. ඊට පස්සේ මම නැවතත් අර උණුසුමයි පිසිනුයි අතර ඒක සතිය උගාගෙන මූල කර්මස්ථානයේ හිටියා. ඉතින් ඒ අවස්ථාවේ දැන් ඊට පස්සේ මම පරයන්ක භාවනාව නවත්තන්න සිද්ධ වුණා වැඩකට. ඊට පස්සේ එළියට ආවත් නිකන් සතරක් වගේ හිතට වුණා. නැවතතාවක් භාවනාවට පරිහරණයට වාඩි වුණාම වෙනසක් වුණේ නැහැ. මුල පරිදිම මේ සතිය තරතුණා මේ ඒක තමයි අත්දැකීමක් වගේ ලැබුණේ. මේකේ මේ අදහස් ඉදිරිපත් කිරීමේ පටලැවිල්ල තියෙන පටන් ගන්නකොට ආනාපානෙ දැනෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ආනාපානෙ පිළිබඳ පූර්ණ විශ්වාසයක් විස්තරයක් දෙනවා. ඒ තමයි දැනුන්නේ නැහැ කියන එකයි ඊට පස්සේ දෙන විස්තරයයි සම්පූර්ණ අහගෙන ඉන්න එක නමත් කරනවා. නැනස ඒ කියන්නේ ආනාපානෙ කියන්නේ හුඟක් රැල්ල දැනෙන්නේ නැහැ. මට දැනි ඒ කියන්නේ හුස්ම ගන්නවා කියන එක තේරෙනවා මුලම් පාරක් දැනෙන්නේ නැහැ මූල කර්මස්ථානේ.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 නෑ ඒව පහළ වෙන්නේ මේ අරමුණේ තියෙන එකලස කඩන්නයි කියලා තේරුම් ගත්තා නම් මේ පහළ වීම ලාභයක්වත් පාඩුවක්වත් නෙවෙයි. මේ එන්නේ මේ උඩට එලින්මපත් වෙලා තියෙන පහන් දැල්ල හරස් උලන් වලින් හෙල්ලනවා. ඉතින් එහෙම හෙල්ලිච්ච ගමන් හිත එකලස නැති වෙනවා.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 ඒ නිසා කියනවා සති ධර්මය ආරක්ෂා කරන එකනා ධර්ම ආරක්ෂාව ලබනවා. තමයි සති ධර්මේ පාව දුන්නාට පස්සේ අනාතයි. ඒක ඔක්කොමලා ඒ නිසයි මම මේ ඔක්කොටම දැන ගැනීම අවශ්‍ය නිසයි මම මේ සාකච්ඡාවක ස්වරූපෙන් ඉදිරියට ගෙනියන්නේ. ඉතින් මේකම තමයි ඔය හැමදාම කමඨාන් සුද්ධ කරනට කියන්න තියෙන්නේ.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 මොන බාධාවවත් මම උත්සාහ කරන්නේ මගේ මූල කර්මත්තානෙත් කිණ්ඩයි කියන ධර්මය හැම බාධාවකදීම යෝජනා ඉෂ්ටිත්වයටපත් වෙනවා. ඒක වළක්වන්න මොනම ධර්මතාවක්වත් ලෝකේ නැහැ. ඒ නිසා යෝගාවචරය ඒක හිතට කද්වද්දා ගන්න ඕනේ. හිතට කාවද්දා ගන්න ඕනේ. එතකොට බාධාවක් බාධාවක් එන්නේ එන්න අදිෂ්ඨාන ශක්තිය වැඩෙන්න පටන් ගන්නවා.